තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පංචේන්ද්‍රිය භාවනාව පිළිබඳ දෙවෙනි අදියර පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපි අද මාතෘකා කරගත්තේ ශ්‍රෝත ප්‍රසාදය පිළිබඳ සාකච්ඡා කිරීමට. පංචේන්ද්‍රිය භාවනාව මේ කයේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමත් ඒ ඉන්ද්‍රියන් කරන කොටගෙන ගණදෙන කරන සංඥාවල් පිළිබඳ අවබෝධය වැඩි කිරීමත් එසේ වැඩි කරගත්තා වූ අවබෝධය කරගෙන කොටගෙන කර්ම නිස්පාදනය අවම කිරීමත් වැළැක්වීමත් කර්මෙන් නිදහස් වීමත් තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ශාසනයේ පැවිද්දලත් ස්වාමින් වහන්සේලා වශයෙන් අපට නෙලන්ට තියෙන එකම ඵලය තමයි නිර්වාණ සම්පත්තිය. සසර දුක නිවීම අපගේ එකම පරම වූ නිට්ටිය වූ අරමුණයි. එනම් අපගේ ජීවිතය තුළ මේ නිවනට ගොඩාක් ගැටලු සාගත වූ නිවන් මාර්ගයට ආත්පසින්ම විරුද්ධ කාරණාවක් වන මේ කෙලෙස් අපි කොහොමද ඉවත් කරන්නේ කෙලෙස් වලින් කොහොමද අපි කියන විවිධ වූ මාත්‍රිකා යටතේ මතුවෙන নানা ප්‍රකාර ප්‍රශ්නවලට තථාගතයන් වහන්සේ ගොඩාක් විසඳුම් දුන්නා. එක විසඳුමක් තමයි දාරුකීරිය මහරහතන් වහන්සේට දෙනු ලබන කමඨාන. තථාගතයන් වහන්සේ පින්ඩපාතේ වැඩමින් පැමිණෙනකොට දාරුකීරිය නම් වූ වෙළෙන්දෙක් නැවක් පැත්තකින් ඇවිල්ලා අතරමං වෙලා එහෙම ආම්බෙන් කර්මයට තථාගතයන් වහන්සේ මුණ ගැසීමට ඒ භවයේ ඒ දාරුකිරිට අවස්ථාව සැපේනවා. අපි දාරුකිරියගේ සම්පූර්ණ කතන්දරය අපි කියන්නේ එහෙම වුණොත් ඒ දාරුකිරියට ඒ වගේ නැව පෙරලිලා මූදෙන් ඈතර වෙලා පීනගෙන මේ ගොඩ හාපු තැන තථාගතයන් වහන්සේගේ ශාසනය පවතින තැන ඒවට හේතු ගොඩක් කියන්න සිද්ධ වෙනවා. දාරුකීරියට දෙන කමඨාන තමයි දාරුකීරිය පේනවද කියලා අනකොට දාරුකීරිය කියනවා එහෙමයි ස්වාමීනි පේනවා පේන බව දැනගන්න කියලා කියනවා දාරුකීරිය ඇහෙනවද කියලා අනකොට දාරුකීරිය කියනවා එහෙමයි ස්වාමීනි ඇහෙන බව දැනගන්න කියලා කියනවා දාරුකීරිය ඇඟෙනවද කියලා අහනකොට එහෙමයි කියලා කියනවා එතකොට ඇඟෙන බව දැනගන්න දාරුකිරිය දැනෙනවද කියලා අනකොට එහෙමයි කියලා කියනකොට දැනෙන බවත් දැනගන්න කියලා කියනවා. දාරුකිරිය සිතෙනවද කියලා අනකොට එහෙමයි ස්වාමීනි කියනකොට සිතෙන බව දැනගන්න. පේන බව, ඇයෙන බව, දැනෙන බව, හැඟෙන බව, සිතෙන බව කියන මේ ක්‍රමවේදයන් තුලින් දාරුකිරිය තමන්ගේ ප්‍රඥාවෙන් එකක් අවබෝධ කරගත්තා. ඒ තමයි මේ ලෝකයේ පවතින පරම සත්‍ය කරගත්තා. ඒ උත්තමයා අරියත් බෝධියට සමවැදිලා මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මානකම නොලබා සිවුරු නොහැඳ Taman දරකෝටු වලින් ලයවාගෙන ිටපු ඒ පුද්ගලයා අද රාතන් වහන්සේ නමක් වටපත් වුණා. තථාගතයන් වහන්සේ මේ දාර්කිරියට දෙන මේ පුංචි කමඨාන මේ පුංචි අවවාදය මොකද්ද කියලා බැලුවාම මේක පංචේන්ද්‍රිය භාවනාව. මේක තමයි අද අපි කරන්ට බලාපොරොත්තු වෙන දෛනිකව හැමදාම සවස් 3ට ප්‍රගුණ කරන පංචේන්ද්‍රිය භාවනාව. යම්කිසි අවස්ථාවක අපි කෙනෙකුට මොනවාද දෙයක් පෙන්නලා අපි ආනවා මේක මොකද්ද කියලා ඇහුවාම එයා කියන මේක කෝපයක්. කෝපය කියන්නේ සමාජයෙන් දීපු සංකල්පයක්. තව මොනවද පේන්නේ කිව්වම එයා කියනවා මේක ආවල් කම්පැනි එකකින් එහෙම නැත්නම් ආවල් ආයතන නිෂ්පාදනයක් කියලා. ඒකේ ලේබල් එක තියෙනවා. තව මොනවද පේන්නේ කියලා කිව්වම එයා කියන මේක රුපියල් 140යි. මිලත් ඒකේ තියෙනවා මුද්‍රණය කළා. එතකොට අපි හාන්න කැමති දැන් 140යි කියන එක දැනගත්තේ කොහොමද? මේක කෝපයක් බව දැනගත්තේ කොහොමද? පරණ මතකයන්. එහෙනම් ඉලක්කම් අඳුරන්නේ නැති කෙනෙකුට ගෙල්ලා අපි මොනවාරි ඇව්වොත් මේක මොනවද කියලා කිව්වම එයා 140යි කියන්නේ. එයා එක දිග අඳුරන්නේ එයා කියනවා පොඩි කොල කෑල්ලක් කලවලා තියෙන එකේ මොනවදෝ එකක් ලියලා තිනවා. මොනවදෝ එකක්. කෝපය කියන සංකල්පය අඳුරන්නේ නැති කෙනෙකුට මේක මොකද්ද කියලා ඇහුවාම එයා කියනවා මේ මොනවා හරි දාලා තියන්න පුළුවන් විදිහට නිකන් මේ වලක් වාගේ හදලා මේ එකක් හදලා තිනවා. මොකද්ද ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා තියෙනවා. මොකද්ද කියලා දන්නේ මේ බඩු මුට්ටු මොනවා හරි දාලා තියන්න පුළුවන් එකක්. කෝප්පයද එහෙම නැත්නම් කේතලයද එහෙම නැත්නම් ඒකට තවත් කියන වතුර ජොග්ගුව එහෙම එක එක උපකරණ තියෙනවා. එහෙනම් ඇත්තට මේ කනට ඇයෙන්නේ මොනවද? අපේ ඇසට පේන්නේ මොනවද? දිවට දැනෙන්නේ මොනවද? නාසයට දැනෙන්නේ මොනවද? ස්පර්ශයට දැනෙන්නේ මොනවද? සිතට දැනෙන්නේ මොනවද කියන එක අපි වෙන වෙනම අවබෝධ කරගත යුතුයි. මේ නිර්වාණ මාර්ගයට ඒක ගොඩාක් වැදගත් වෙනවා. එහෙනම් ඇසට පේන්නේ පාට විතරනේ. කොළ පාට පේනවා, තැඹිලි පාට පේනවා, කා පාට පේනවා, නිල් පාට පේනවා, රතු පාට පේනවා. එහෙනම් මේ ලෝකේ තියෙන පාටවල් විතරයි ඈට පේන්නේ, කෝප්පේ පේන්නේ කනට පේන්නේ මොනවද? අපි කියන කොබෙය කෑ ගන්නවා. කොබෙය කනට පේනවද? නෑ. කොබෙය පේන්නේ ඇසට. අපි කියනවා කපුටෙක් කෑ ගන්නවා. කපුට දැක්කද? කනෙන් දැක්කේ නෑ. එහෙනම් අපි කියනවා සද්දයක් ඇහෙනවා. එහෙනම් මේ ලෝකේ වර්ණ හතක් තියෙනවා. ඒ වර්ණ අත ඇසට පේනවා. ශබ්ද අතක් තියෙනවා. සරිගම්ම පද නිස කියලා කියනවා. එහෙනම් මේ ශබ්ද අත විතරයි කනට ඇෙන්නේ. ශබ්දයෙන් තොරව වෙන මොකවත් ඇෙන්නේ රස කියලා කිව්වම රස වර්ගات හතක් තියෙනවා. ලුණු රස, හැම්බොල් රස, තිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස මේ විදියට රස වර්ගات හතක් තියෙනවා. එහෙනම් දිවට අපි මොනවද කන්නේ? පොලොස් කනවා. දිව දන්නවද පොලොස් කියලා? නෑ. පරිප්පු කනවා කියලා දිව දන්නවද? නෑ. දිව දන්නේ රස විතරයි. ඇඹුල් කනවා. වෙන මොනවද ඉස්සෙල්ලා කෑවේ? පැණි රස කෑවා. උදේ මොනවද කෑවේ? තිත්ත කෑවා. තිත්ත මොනවා වගේ තිත්තද? කොඹ ගහේ කොළ කෑවා. තිත්ත කෑවා. එහෙනම් මේ රස වර්ග විතරයි මේ දිවට දැනෙන්නේ. කෙනිත්තුවා ස්පර්ශ කළා ඇල්ලුවා අත ගෑවා රිදෙව්වා ඇන්න මේ විදිහට අපි নানা ප්‍රකාර වචන කියනවා ඇන්න බව අපේ සෛල වලට පේනවද කයට පේන්නේ එහෙනම් මොනවද කයට දැනුනේ වේදනාවක් දැනුණා ස්පර්ශයක් දැනුණා එහෙනම් මේ කයට දැනෙන්නේ මොනවද? නාසයට ගත්තාම නාසියේ ගන්ධ જાති හතක් පේනවා මේ ලෝකේ. ඒ ගන්ධ හත විතරයි යට පේන්නේ. කවුරු කෙනෙක් මෙතන මලපා කළා වාගේ. එහෙම නැත්නම් මීයේ කුණු වෙලා වාගේ. මීයා නාසයට පේනවද? නෑ. එයාට ගඳ විතරයි දැනෙන්නේ. හැබැයි ගඳ විතර දැනෙනකොට එයා මීයාගේ කතන්දරෙත් කියනවා. ඈත පේන්න ඕන එකක්. ඒක එයාට අදාළ එකක් නෙමෙයි. ඒ ආයතනයට ගෝචර වෙන එකක් නෙමෙයි ඒක වෙන ආයතනයේ වැඩක් ඒක. එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය ඒ ආයතන වල වෙන්වෙන් වශයෙන් කරන්නා වූ නිස්පාදනත් ඒ නිස්පාදන නිසා ගොඩ ගැසෙන නිර්මාණය වෙන කර්මයක් ඒ කර්මයට අනුව නිර්මාණය වෙන ප්‍රතිඵලයක් කම්ම ඵලයක් අපට අවබෝධ නැත්නම් කිසිම භවයක අපට මේ ගමන යන්න බෑ. දාරුකීරිය මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ දෙන කමඨාණයෙන් තමයි අපි පංචේන්ද්‍රිය භාවනාව නිර්මාණය කළේ. එහෙනම් එක් එක් රහතන් වහන්සේලාට දෙන පුංචි පුංචි අවවාද කොහොමද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? ඒ අවවාද මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක හොයලා බලලා ඒකට වෙනස් නමකින් අපි භාවනාවක් ලෝකෙට දේශනා කරනවා. ඒ භාවනාව සාර්ථකද කවුද කළේ? ඒක නිමා කළාද ප්‍රතිඵල මොනවද කිව්වම අපි කියන මේ භාවනාව දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. දේශනා කළේ දාරු කීරියට. දාරු කීරිය මේක වැඩුවා. මොනවද ප්‍රතිඵල? අරියත් භාවයේ. එහෙනම් මේ භාවනාවේ සැකයක් තියෙනවද? කිසිම සැකයක් නැහැ. එහෙනම් මේ සලායතන වල ක්‍රියාකාරීත්වය ගැන අපි සාකච්ඡා කරනකොට මේ ස්රෝත එහෙම නැත්නම් මේ කන කියන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අපි බොහොම පැහැදිලිව දැනගන්න ඕනේ. මේක විද්‍යාව දැනගන්න ඕනේ. මේ ලෝකේ සරි ගම පද නී කියන මේ ශබ්ද හතෙන් මොනවාරි ශබ්දයක් මේ කනට ඇවුනාම මේ ශබ්දය තරංගයකින් කනට ඇතුල් වෙලා මේ කන දිගේ මේක එතිලා එතිලා ඇතුළට ගිහිල්ලා කම්බරේ කියලා එකක් පින ඒකටකින් වදිනවා. එහෙනම් මේ ශබ්දය තුල තියෙන්නේ මොනවද? අණු. අපි දන්නවා තරංගයක් නිකන් පවතින එක අණු වලින් ඒක රාශි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අණු වල එකතුවක්. මේ තරංගය අණු වල එකතුවක් නම් මේ ශබ්දය තරංගයක් වශයෙන් ඇතුල් වෙන්නේ අණු නේද? එහෙනම් මේ පුංචි පරමාණු වලටත් වඩා සියුම් මේ අණු රාශිය මේ කම්බරයට වදිනකොට මේ කම්බරේ කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනකොට මේ කනට කම්බරේට පිටිපස්සෙන් තියෙන සෝත ප්‍රසාදය මේක ගොඩාක් දේවල් අපි ආලා තියෙනවා ඇයිලා තියෙනවා වමනාවෙන් මතක තියලා තියෙනවා මේ හැම දෙයක්ම චෝත ප්‍රසාදය තුල තැන්පත් වෙලා තියෙනවා අර කම්පණය සෝත ප්‍රසාදයට වදිනකොට සෝත ප්‍රසාදයෙන් ඒ ජබඩාවේ තියෙන තැම්පතුව ඇවිස්සෙනවා එතකොට අපි කියනවා මේක මොන රගේ කටහඬ මේක ආවල් මිනිස්යාගේ කටහඬ මේ ශබ්දය මේ වාගේ එකක් කියලා අපි මතකයන් අවදි වෙච්ච නිසා ඒ ශබ්ද අපේ විඥානයත් එක්ක ප්‍රත්‍යක්ෂ කරගෙන මේක කතා කරනවා. වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ කනට ලැබෙන කිසිම පණිවිඩයක් ලැබෙනකොට දැනගන්න පුළුවන් කමක් නැහැ. ලැබිලා ඒකට ප්‍රතිචාර දක්කලා කර්මය සැකසුණාට පස්සේ තමයි අපි දන්නේ මේ මේකක් මට සිද්ධ වුණා. මගේ කන කරනකොටගෙන මට කර්මයක් ඇති වුණා. මගේ කන මට දුකකට හේතුවක් ඇදුවයි කියලා පස්සේ තමයි අපි දන්නේ. එහෙනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කනට අපගේ සිත යොමු කරලා මේ කරන භාවනාව තුළින් මේ කනට අපේ ਸਰවාංගයේම තියෙන ප්‍රාණ අණු ටික එකතු වෙනවා. කනේ දැනීම වැඩි වෙනවා. ඒ තියෙන සෛලවල සංවේදී ස්නායු පද්ධතියේ දියුණුව වඩා වඩා දියුණු වෙනවා. එහෙනම් අපේ කයේ සංවේදී ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැත්නම් අපි කියන ඉරි වැටිලා වාගේ කියලා. ඇල්ලුවාට තේරෙන්නේ නැහැ, කෙනිට්ටුවාට තේරෙන්නේ නැහැ, කපලා මැවුම් දැම්මට තේරෙන්නේ නැහැ. ඉරි වැටිලා සංවේදී ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැහැ. එහෙනම් සංවේදී ස්නායු පද්ධතිය වැඩ කරනවා නම් ළඟට යනකොටම අර කයේ සමේතින රෝමතෝප වල වැදෙනකොටම අපි දන්නවා මොනවද වැදෙන්න යනවා කියලා. එච්චර එක දැනෙනවා. එහෙනම් මේ කනේ අපේ ශබ්දවල තියෙන ධාරිතාව අපට ආන්න බැරි වෙන්නත් කනට හැෙන දේවල් පෑදිලිව නොහැටෙන්නත් කනේ යම් යම් රෝගී තත්ත්ව දෝෂ ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි මේ කන් ඇතුලේ තියෙන සෛලවල ප්‍රාණ ධාරිතාව. ජීව ශක්තියේ අඩුකම. ඒකට කියනවා බයෝ එනර්ජි කියලා. එනම් මේ ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට සී නැතුව යනවා. දැන් අපි යම් කිසි කෙනෙකුට හොඳට ආහාර පාන දීලා, ගිලම්පස දීලා, එයාගෙන් ආනවා අර ගහ පේනවද කියලා. ඔව් පේනවා. ගහේ ගෙඩිත් පේනවද? පේනවා කියලා කියනවා. කොළ පේනවා. අතු පේනවා. කුරුල්ලෝම ඉන්නවද? හොඳට බලලා කුරුල්ලෝ 6 දෙනෙක් ඉන්නවා. සන්තෝසයි. සන්තෝසයි. එතකොට එයාටම පව්වෙනිදා ආහාර දෙන්න, වතුර දෙන්න, මොකවත් දෙන්න. අවස් වෙනකන් එයාව निराහාරව තියලා අවසානවා ගා පේනවද? නෑනේ. ගෙඩි පේනවද? නෑනේ. කොළ පේනවද? නෑනේ. මොනවද පේන්නේ? ඔක්කොම කරවල වේගෙන එනවා මට කියලා කියනවා. දැන් මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? එයාම නෙමෙයි. දැන් ඊයේ පෑදිලුව කුරුල්ලෝ ඉතින් ගණන් කරලා කියපු එයාමයි දැන් අද ආනකොට එයා කියනවා මොකවත් පේන්න ඔක්කොම කරු වෙල වේගෙන එනවා කියලා කියනවා. කීයද වෙලාව? පායිනේ. මට හතාමාර වාගේ පේනවා කියනවා. එයාට මේ ඔක්කොම අඳුරු වේගෙන එනවා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රාණ ශක්තිය අඩු වෙලා. කයේ ප්‍රාණ ධාරිතාව අඩු වෙනකොට ඈ අඩුවෙන් පේනවා කන් ඇහෙන්නේ නැතුව යන අහුල් වැටුණා වාගේ කතා කරගන්න බෑ. සිතවිලි ඉතන්න බෑ. ක්‍රියා කරන්න බෑ. ඇවිදින්න කෑ ගන්න මොකවත් බෑ. ඕම බලාගත්ත ගමන් ඉන්නවා. එයාගේ ඇස් දෙකත් තව කෙනෙක් ඇවිල්ලා වහන්න ඕනේ. එයාට වහන්න බෑ. එහෙනම් මේ දැඩිසත්කාර ඒකකවල ඉන්න මිනිසුන්ගේ මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය බැලුවාම තිබ්බ තිබ්බ තැන්වල පිළිම ඉන්නවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එකම එක ප්‍රශ්නයක්. ඒක තමයි මේ ප්‍රාණ ධාරිතාව අඩුවීම. එහෙනම් අපි කොච්චර ශක්තිමත් වෙ අපේ යම් යම් ඉන්ද්‍රියවල යම් යම් ස්ථානවල මේ ප්‍රාණ ධාරිතාව අඩු වුණොත් ඒ ස්ථානවල ක්‍රියාකාරීත්වය ඒ සීවිකල් වුණා වාගේ අඩමාණයෙන් පේනවා වාගේ ඇයෙන් නැති වාගේ එහෙම දුර්වලතාවයක් ඇති වෙනව නේද? එහෙනම් මේ ਸਰවාංගයටම ඇති වෙන දේ ඉන්ද්‍රියටත් ඒ විදිහටම ඇදෙනවා. ඒකට හේතුව මුළු කයම ඇදිලා තින්නේ එකම සෛලයකින් නිසා. ඉසකෙස් ගාක් ගත්තාම ඒකේ තියෙන සෛලයි වකුගඩුව අග්නියාසය පෙනහල්ල අදවත සම කියලා ගත්තාම ඒ හැම එකක්ම ඇදිලා තියෙන එකම සෛලයෙන්. ඇඩේ වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා, ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන එච්චරයි. හැම සෛලයේම ක්ලෝරසෝම් 47ක් තමයි තියෙන්නේ. DNA RNA තමයි තියෙන්නේ. එකම න්‍යාස්තිය තමයි තියෙන්නේ. එකම විදියට තමයි ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒකේ කාර්යභාරය වෙනස්. අපි දන්නවා මේ ලෝකයේ මිනිස්සු ඔක්කොම එකයිනේ. ඔළුව එක විදියට තියෙන්නේ, අත් දෙක එක විදියට, අත් හතරක් තියෙන මිනිස්සු ඉන්නවද මේ ලෝකේ? කකුල් 18ක් තියෙන මිනිස්සු ඉන්නවද? එහෙම නැහැ. මකුළු වාගේ මිනිස්සු නැහැ. එතකොට කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කඳයි කියන මේ මිනිස්සයා එක වාගේ තිබුණට එකම රාජකාරියද යෙදෙන්නේ නැහැ. කීප දෙනෙක් බැංකු කටයුතු වල ඉන්නවා. කීප දෙනෙක් ගොවිතම් කරනවා. කීප දෙනෙක් මානදම් පුරලා තපස් රකින්නවා. තව කීප දෙනෙක් ඇවිදවිද ඉන්නවා. තව කීප දෙනෙක් ඉංජිනේරු වෙලා ගොඩනැගිලි හදනවා. තව කට්ටියක් වඩු වැඩ කරනවා. තව කට්ටියක් Tamanට කැමැති කැමැති සුළුසුළු ව්‍යාපාරවල යෙදෙනවා. එහෙනම් මේ මිනිස්සු ඔක්කොම එකම ස්වරූපයෙන් හිටියට රාජකාරි වෙනස්නේ. ඒ මිනිසුන්ගේ දැනුම වෙනස්නේ. නිස්පාදන වෙනස්නේ. එහෙනම් මේ ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම තියෙන සෛල ඒකාකාරී එකම නිර්මාණය වුණාට ඒගොල්ලන්ගේ රාජකාරි වෙනස්. ඒ නිසා මේ රාජකාරි වලට අනුව මේ රාජකාරිය මේකට සම්බන්ධ නැහැ. මේකේ රාජකාරිය මේකට සම්බන්ධ නැහැ කියලා වෙන් කරලා බැලුවාම විවිධ වූ රාජකාරි කරන කණ්ඩායම් 32ක් ඉන්නවා. ඒකට අපි පුලප 32ක් කියලා කියන කොටස් 32යි. එතකොට මේ සෛලවල ප්‍රාණධාරිතාව අඩුවීමත් තමයි අපට මේ තියෙන ප්‍රශ්නය. මේ ඇයෙන් නැතිවීම, ඇයෙන් එක වටා ගැනීමේ ධාරිතාව අඩුවීම, ඒ ආගත්ත දේ වටාගත්ත දේ මතකේ නොරැඳීම මේ ඔක්කොම මොකද්ද? ප්‍රාණ ධාරිතාවේ අඩුකම. එහෙනම් යම්කිසි කෙනෙක් මේ ලෝකේ ගොඩාක් ප්‍රඥාව ලබන්න ඕනේ නම් එයා Brahmacharya සීලේ ඉන්න ඕනේ. එයා මේ ලෝකයේ ආයතන අයේ අවම ක්‍රියාකාරීත්වයෙන් ඉන්න ඕනේ. ස්වල්ප වැඩ හැත්තෙක් වෙන්න ඕනේ. එයා සංසුන් ඉඳුරන් ඇත්තෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලෝකේ එයාට ඒ ප්‍රඥාවට සමවදින්න බෑ. ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රාණ ධාරිතාව වැඩි කිරීමක්. ප්‍රඥාව සමානයි ප්‍රාණ ධාතුව වැඩි කිරීම. ප්‍රාණ ධාරිතාව වැඩි කිරීම සමානයි සලආයතන වල ක්‍රියාකාරීත්වය අඩු කිරීම. සලායතන වල ක්‍රියාකාරීත්වය අඩු කිරීම සමානයි සමාධිය. බලන්න. සීලය කියලා කියන්නේ කලබලකාරීත්වය අඩු කරනවා. දුවනවා නම්, නටනවා නම්, පනිනවා නම්, කරණම් ගන්නවා නම්, යාව එක්තැන් කරනවා. ඒකට කියනවා සීලය. දුවන්න එපා, පනින්න එපා, කෑ ගන්න එපා, කලබල වෙන්න එපා කියලා යාට කොටුවක් බඳිනවා. වැටක් බඳිනවා, කූඩු කරනවා. ඒකට කියනවා අපි පන්සිල් කියලා. ඒ විදිහට කලබලකාරීත්වය අඩු වුණාම ආයතන ආය නිවෙනවා. නිවුණාම සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වුණාම ධාරිතාව වැඩිපුර මේකේ ಗබඩා වෙනවා. වැය වෙන්නේ ගන්න දේවල් ඒමම ಗබඩා වෙනවා. සංවේදීභාවය වැඩි අනිත්‍යයට වඩා යට පේනවා. අනිත්‍යයට වඩා ඇයෙනවා. වෙනස් වෙනස් විදියට යට ආන්න පුළුවන්. එයාට කැමති විදියට වෙනස් වෙලා මේක බලන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ප්‍රඥාව පීතලා. එහෙනම් ප්‍රාණධාරිතාව සේවීම අඩු කිරීමත් ඒ ගබඩාවේ තියෙන ගබඩා තැම්පතුව වැඩි කිරීමත් ආයතනවල සම්පූර්ණ වැයවීම අවම කිරීමක් තමයි මේ ධර්මයෙන් අපි කරන්නේ. එහෙනම් මේ කය තුල පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කය මත සිත තබලා මේ ඉන්ද්‍රියන් එකින් එකට සිත තබලා අපි මේ කරන භාවනාවෙන් මොනවද වෙන්නේ? මේ ඒ ඒ ස්ථානවල සිත රඳවනකොට සිත රැඳෙන ස්ථානයට මුළු සර්වාංගයේම ප්‍රාණ අණු ටික ඇදිලා එනවා. අපි දන්නවා සිත අපි යම් කිසි තැනක තිබ්බාම එතන සුලිය වාගේ කැරකෙනවා. දැන් නාස්තුඩේ සිට තිබ්බාම නාස්තුඩේ කූඹියෝ යන වාගේ තේරෙනවා. එහෙනම් මොකද්ද මේ තෙරපෙන්නේ? මොනවද මේ දැනෙන්නේ? Tamange කයේම තියෙන ප්‍රාණ අණු ටික ඇදිලා ඇවිල්ලා එකතු වෙලා එතන සුලිය වාගේ කැරකෙනවා. එහෙනම් අපි කන මත අපේ සිත තබලා අපි භාවනාවේ යෙදෙනකොට මුළු සර්වාංගයේම තියෙන ප්‍රාණ අණු ටික ඒ කන ළඟට ඇවිල්ලා කනේ එකතු වෙලා කනේ සෛලවල තියෙන න්‍යාස්ටි වල ගින් ගබඩා වෙලා ඒ සෛලවල ප්‍රාණ ධාතුව වැඩි වෙනවා. ශබ්දේ ඇතුල් වෙනකොටම එයා ශබ්දය අඳුරන්නේ ශබ්දයක් ඇහෙන බව අඳුන ගන්නවා. දැන් මොකද වෙලා තින්නේ? ශබ්දයක් ඇහෙන බව වෙනම කෙනෙක් ඉඳලා අඳුන ගන්න ඕනේ. ඇයිච්ච ශබ්දය හරියටම ප්‍රත්‍යක්ෂ වුණාද කියලා තව කෙනෙක් ඇවිල්ලා ඒක අඳුන ගන්න ඕනේ. ඒක අඳුනගත්ත කෙනාටකින් අපි කියනවා මේකට මොනරි ඇලුනද ගැටුනද කියලා ඒක චෙක් කරන්න තව කෙනෙක් එන්න ඕනේ. ඇලුනේ මොනවටද? මීරි කටහඬටද? එහෙම නැත්නම් ඒ කුරුල්ලාගේ අලංකාරයටද කියලා අහනකොට එයා කියනවා ඒ මොනරෙක්ගේ කටහඬ ඒ ලස්සන පියාට වලට ඇලුනේ කියලා කියනවා. ගැටුණද? ඇයි මේ කෑගාන මේ දඩුලේනා එහෙම නැත්නම් මේ සතාගේ ශබ්දය ටික මාරාන්තිකයි අපට අනතුරුදායකයි. ඒ නිසා ගැටුණයි කියලා කියනවා. එහෙනම් මේ ගැටීම හැලීම සම්බන්ධයෙන් මොනවද තේරෙන්නේ කිව්වම තේරිච්ච එක කියන්න තව කෙනෙක් එන්න ඕනේ. දැන් මේක දැක්කාම භාග්‍යතුන් වහන්සේ කියනවා මේකට මේ ආයතනයක් කියලා. අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා විඥානයක් පරිපාලනය කරන්න සාමාන්‍ය අධිකාරියෝ ඉන්නවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉන්නවා. ඒ යටතේ අංශභාර නිලධාරීන් ඉන්නවා. පරීක්ෂකවරු ඉන්නවා. අංශවල ප්‍රධාන නිලධාරීන් ඉන්නවා. සේවකයෝ ඉන්නවා. ඒ සේවකයන් අතර සුළුකම් කරවෝ ඉන්නවා. ඒක ආරක්ෂා කරන්න ආරක්ෂක නිලධාරියෝ තියෙන විශාල ආයතනයක්. මේකට කන කියලා කිව්වට මේකේ තියෙන රාජකාරි බැලුවාම 500ක්වත් ඕනේ මේ කටයුත්ත කරන්න. ඒ තරම් විශාල පිරිසක් ඉඳලා මේවන්න ඕන එකක්. තථාගතයන් වහන්සේ කල්පනා කළා 500ක් දාලා ආයතනේ මේවනක ලේසිද? 500කගේ දැනුම තියෙන බ්‍රාහ්මණය ගෙනලා හිටවුවත් ලේසිද කියලා බැලුවාම උන්වහන්සේ තේරුම් ගත්තා 500කගේ දැනුම තියෙන ආර්ය ජාතිය ඉපදිච්ච බ්‍රාහ්මණය ගෙනල්ලා ඉටෙව්වොත් 500ක වැඩේ තනියෙන් කරනවා ආයතනේ වැඩ හඩුයි එහෙනම් මේ 100 කියලා කියන්නේ මොකද්ද ආර්ය ශ්‍රාවකයාගේ ගුණාංගයක් 100 කියලා කියන්නේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයා ඒ ආර්ය ශ්‍රාවකයා ගෙනල්ලා ඊටවනවා කනේ. ඔයා මෙතන ඉන්න. මෙතන ඉඳලා මේ වැඩ බලා ගන්න. එතකොට එයා කියනවා අන්න එකක් එනවා. මොනවද? ශබ්දයක් එනවා. ශබ්දේ ටිකක් මේ වේගය වැඩි. ඒ හින්දා කැළඹිල්ල වැඩි නිසා දැන් द्वේෂය ඇති වෙන්න යන්නේ. අත්තකල මතාන යෝගය ඇති වෙන්න යන්නේ. මේක ඇතුළේ ඉච්ච ගමන් එයාට වෛරය හැදෙනවා. එයා පලිගන්න වෑයම් කරනවා. සැලසුම් කරනවා. নানা ප්‍රකාර කර්ම හදනවා. ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති කරන්න හදනවා. චතුරාර්ය අමතක වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අමතක වුණා. එයා සිල් අමතක කළා. දුසීලයක් වුණා. අසත්පුරුෂයෙක් වුණා. මේ කතන්දර ඔක්කොම එයා කියනවා. එහෙනම් මේ කතන්දර ටික එයා කියන්න එයාට ඒවා තේරෙන්න ඕනේ. එයා සුදුස්සෙක් වෙන්න ඕනේ. එහෙනම් ගොඩාක් ප්‍රඥාවෙන් මෝරපු සිත අපි යම්කිසි තැනක තිබ්බාම ඒ සිත තමයි හඳුනාගන්නේ එයාට මොනවද ලැබෙන පණිවිඩ. එයාට මොනවද ලැබෙන ඇනහුම්. ඒවට මොනවද නිස්පාදනය කරන්න ඕනේ. ඒවා කොහොමද ඇසුරුම් කරන්න ඕනේ. ඒවා කොහොමද බෙදා හරින්න ඕනේ? ඒකට මිල තීරණය කරන්නේ කොහොමද? මිල කියලා කියන්නේ කුසලයේ වටිනාකම. අකුසලයේ වටිනාකමට තමයි මිල කියලා කියන්නේ. ඇයෙනකොට द्वේෂය ඇති වෙනවා ඒ द्वේෂය වහාම මෛත්‍රිය තුලින් නිවෙනවා ඒ द्वේෂයේ වටිනාකම අඩුයි රුපියල් 5ක් වාගේ. ද්වේෂයක් ඇති වෙලා ඒක මෛත්‍රිය නිවන් නැතුව මරණ්ඩ තරම් ඒක ප්‍රගුණ කරනවා නම් ඒකේ වටිනාකම ලක්ෂ 5ක් විතර. රුපියල් 5 ලක්ෂ 5 වෙලා ආනන්තරිය පාප කර්ම වෙනකම්ම ඒක සංවර්ධනය වෙනවා. එහෙනම් මේ ආයතන වල නිස්පාදන ඒකට මිලක් තියෙනවා. ඒක වෙළඳපොළ කියන මේ ලෝකෙට අපි ඒක බෙදා හරිනවා. මිනිස්සු ඒක ගන්නවා. අපි බයිනකොට මිනිස්සුට අයෙන්නේ නැද්ද? අපි කියන කැත කතා ඒ මිනිසුන්ට තරහා යන්නේ නැද්ද? අපේ චර්යාවේ මිනිසුන්ට පේන්නේ නැද්ද? අපේ සෑම දෙයක්ම මිනිසුන්ට පේනවා, ඇයෙනවා, ඇඟෙනවා, සිතෙනවා. එහෙනම් අපේ නිස්පාදන නේද අපි බෙදා හරින්නේ. දැන් අපි කොහෙද ගිහින් තියෙන්නේ? අපි කඩේ ගිහින් තින්නේ. අපි වෙළඳාමේ ගිහිල්ලා. එහෙනම් අපේ කන් වලට ලැබෙන පණිවිඩය අපට අවබෝධ නැත්නම් ඒ කන් වලට ලැබෙන ඒ සංඥාව අපට අරියට අවබෝධ කරගන්න බැරි නම් මේ ගමන ගොඩාක් අමාරුයි. ඒ තපස්වරයාට එහෙම නැත්නම් භාවනා යෝගියාට මේ ගමන ඉවර කරන්න ගොඩාක් කල් යනවා. එහෙනම් දාරු කිරියට දීපෝ ඒ කමඨාන පංචේන්ද්‍රිය භාවනාවක් බව අපි තේරුම් අරගෙන මේ කමඨාන වඩනකොට කනට මොනවාරි පුංචි ශබ්දයක් ඇහිච්ච ගමන් එයා දන්නවා ශබ්දයක් ඇවුන බව. සීය වැඩි. ඒ නිසා ශබ්දේ මොකද්ද කියන එක චෙක් කරන්න යන්නේ එයා පරීක්ෂණයට භාජනය කරන්නේ කවුද කිව්වේ බවලතෙක්ද පිරිමි කෙනෙක්ද කියලා ඒක එයා බෙදන්න යන්නේ ඒකේ අර්ථය මොකද්ද කියලා එයා හොයන්න යන්නේ ඇයි කිව්වේ කියලා එයා ප්‍රශ්න අහන්නෙත් නැහැ. මොකටද කිව්වේ කියලා එයා විමසන්නෙත් නැහැ. ඒකෙන් Tamanට ලැබෙන වාසි, ප්‍රයෝජන, අවාසි ඒවා මොකවත් සාකච්ඡා කරන්නෙත් නැහැ. එහෙනම් යමෙක් අපට කතා කරලා කියනවා පොල් ගෙඩි ටිකක් වැටිලා තියෙනවා අපි අවුලගෙන රුපියල් 20 ගානේ දෙන්නද කියලා අපි ඒකට උත්තර දෙන්නේ නැහැ. ඇයි ඒ ඇයෙන ශබ්දය තුළ අපේ වාසි අවාසි අපි සාකච්ඡා කරන්නේ උත්තරයක් නැහැ. එහෙනම් මේ ලෝකයේ අපේ කන් දෙක මේ නාම රූපත් එක්ක පටවියාපෝතේජ වායෝ වන්න ගන්ධ රස ඕජාත් එක්ක ගනුදෙනු කරනකොට මේ ඇතුල් වෙන සංඥාව සංඥාවක් වගේ දැනගෙන එතනින් නවත්තන්න පුළුවන් නම් එතනින් එහාට නිස්පාදනයක් වෙන්නේ නැහැ. ආයතනය පවතිනවා ආයතනයේ සියලුම උපකරණ තියෙනවා. හැබැයි නිෂ්පාදනය නවත්තලා. රජෙන් තානම් කළා නිෂ්පාදනය කරන්න බෑ. අවසරයක් නැතුව නිෂ්පාදනය කරන්න තානම් කියන නිසා ඒ ආයතනය වැඩ කරන්නේ නැහැ. ඇහෙනවා, ඇහෙන බව විතරක් දන්නවා. මොනවද ඇහුනේ කියලා එයා දන්නේ ඒ ඇයිච්ච දේ මොනවා සම්බන්ධෙන්ද කියලා දන්නෙත් නැහැ. ඒ ඇයිච්ච දෙයට මොනවද කළ යුත්තේ කියලා කල්පනා කරන්නෙත් නැහැ. ඒක එයාට අදාළ නැති එකක්. ආයතන නිෂ්පාදන නැහැ. එහෙනම් මේ කන කියන ඉන්ද්‍රිය තුලට නිෂ්පාදනය නැති කරන්නට නම් මේ ඉන්ද්‍රිය තුලින් කර්ම ඇති නොකරන්නට නම් මිනිස්සු අපට බැන්නත් සන්තෝෂයෙන් ඉන්න මිනිස්සු අපට ප්‍රශංසා කළත් සන්තෝෂයෙන් ඉන්න මානසිකත්වයේ විකෘති නොවෙන්නට නම් මේ කනේ ධාරිතාව වැඩි කරන්න ඕනේ මේ කනට ලැබෙන සංඥාවල අවබෝධය වැඩි කරන්න ඕනේ. මේ කනට ලැබෙන ශබ්ද වලින් ඇතිවෙන ලෝභ දේශ මොහ සම්බන්ධයෙන් අවබෝධය වැඩි කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වුණොත් විතරයි අපට මේ සංසාර දුක නිවන්න පුළුවන්. මේ සෝත ප්‍රසාදය කියලා කියන්නේ අපගේ ජීවිතේ নানা ප්‍රකාර භවවල සත්ව කුලවල ඉපදිලා මේ කන් දෙකෙන් ඕන තරම් දේවල් අසත්‍ය දේවල් අහන්න නැති අසත්පුරුෂ දේවල් අහන්න නැති අසත්‍ය දේවල් අහලා ඒවා සත්‍ය බවට තේරුම් අරගෙන ඒවා තැම්පත් කරගන්න ඇති අසත්පුරුෂ දේවල් අහලා මේ සත්පුරුෂ වදන් බවට තැම්පත් කරන්න ඇති දුස්සීල කර්මකාරණා ආගෙන මේවා සීලයයි කියලා තේරුම් ගන්න ඇති අනාවබෝධයෙන් ගත්ත තොරතුරු මේක තුල ප්‍රඥාවට ගෝචර වෙන කරුණු කියලා ගබඩා කරන්න ඇති. මේ විදියට භව කෝටි ප්‍රකෝටියක් විතර මේ සසරේ নানা ප්‍රකාර කය වලින් ඉපදිලා මේ විඥාණය ශ්‍රවණය කරපු හැම දෙයක්ම මේ ශ්‍රෝත ප්‍රසාදය තුල තැම්පත් වෙලා තියෙනවා මුම්පීලි ඇටයක් වගේ පුංචි දෙයක් මේක. එහෙනම් මේ ලෝකේ අපි ආපු නැති භාෂාවක් මේ ලෝකේ නැහැ. ආපු නැති ධර්මපදයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම මේ ලෝකේ ආපු නැති බැනුමකුත් නැහැ. එහෙනම් ඒ තරම් බැනුම් ආලා, ඒ තරම් බණ ආලා, ඒ තරම් කරුණු ආලා, ඒ තරම් කමඨා ආලා මේ සෝත ප්‍රසාදය පුපුරන්න නැතුව තියෙන එක පුදුමයට කාරණාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමක් දැක්කාම ඒ දකින්න දේ එයාට පේන්නේ නැහැ. දකින්න දේ එයාට පේන්නේ එයාගේ ඇතුළටයි පේන්නේ. ඇයින දේ එළිය නෙමෙයි තියෙන්නේ. ඇතුලේ ඇතුලේ තමයි යට ඇෙන්නේ. හැඟෙන දේ සමට නෙමෙයි හැඟෙන්නේ ඇතුළටයි හැඟෙන්නේ. අන්සභාග රෝගියාගේ කකුලකින් අපි අත ගන්නවා, තෙල් ගන්නවා. එයාට දැනෙනවද? දන්න. එයාට නිින්දකින්. එකපාරට ඈරලා බලලා ආ කකුල අත ගන්නවද? මට දැනුන්නේ නැහනේ. එයාට අන්සභාග. එහෙනම් මේ කයට දැනෙනවද නැහැ. කන් දෙක ඇහෙන්නේ නැත්නම් කතා කරන එක ඇහෙනවද නැහැ. ඇස් දෙක පේන්නේ නැත්නම් එයාට පේනවද නැහැ. එහෙනම් මේ පේන දේ ඇහැට පේන එකක්ද? නෑ මේක සිතට පේන්නේ. අපි දන්නවා අපි මැරුණට පස්සේ අපිව తాවකාලිකව පැය කීපයක් මෝචරිය තියෙනවා. මෝචරියට ගියාම ඒ මිනිස්සු නිදාගෙන ඉන්නවා සිත විතරක් එතන නෑ. අනිත ඔක්කොම තියෙනවා. ඉබින් සැරේ ඇයි බම විවෘත කරලා හැය බලනකොට හැය ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. කට ඇරලා බලනකොට දිව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඈරලා බලන්නේ මේ අපේ කිරියම්මා මේ ඈරලා බලන්නේ මගේ හොඳ අවංක යාළුවා කියලා එයාට පේනවද? එහෙනම් දැන් ඈට පේනවනම් දැන් මේ ඈට පේන්න එපායි. එහෙනම් පෙනිලා තින්නේ ඈටද සිතටද? සිතට. එහෙනම් ඒ අයට කන තියෙනවා අපි ආනවා මේ බැංකු නම්බර එක මොකද්ද දන්නේ නැහැ. ගෙදර තියෙන මේ සල්ලි කොයි කොයිද තියෙන්නේ දන්න එක කියන්න මට ඒක මට ගන්න ඕනේ කියලා අන්න එයා උත්තර දෙනවද? නෑ. අවසානයේ ඔයා ආගත්ත ධර්මපදයේ කමඨාන මට කියන්න කිව්වම එයා කියනවද? එයා කියන්නේ එහෙනම් දැන් කන තියෙනවනේ යාට. අපේ තරංග කන් ඇතුළට යනවනේ. ඇයි යාට ඇයි නැත්තේ? සිත නැහැ. එහෙනම් පේන්නේ කාටද? සිතට. ඇයෙන්නේ කාටද? සිතට. එහෙනම් මේ සිත මුල් කරගෙන තමයි මේ ඉන්ද්‍රයන් වල පණිවිඩ ලබා ගන්නේ. ඒ ප්‍රසාදයන් කම්පණයටපත් වෙලා ඒ ප්‍රසාදයන් තුලින් දෙන්නා වූ සංඥාව එහෙම නැත්නම් පණිවිඩය මේ සිත ප්‍රත්‍යක්ෂ කරලා පෙර භවයේ මේ මේක කාලා තියෙනවා. මේ භවයේ මේ මේක කාලා තියෙනවා. මම මේක දන්නවා. මේකට කියන්නේ පොල්ගා. මේකට කියන්නේ තල්ගා. ඉස බාලද? සිවුරු හැඳලාද? වම් අත විතරක් පේනවද? දකුණු උරපත්ත වාලද? සංවරව යනවද? පාත්‍රෙ එල්ලෙනවද? එයාට කියන්නේ ශ්‍රමණයා. මේ හැම දෙයක්ම කොහෙද තැම්පත් වෙලා තිබුණේ? විඥානේ. එහෙනම් මේ විඥාණයට තමයි මේවා දැනෙන්නේ. කනට නෙමෙයි. එහෙනම් කනට දැනෙනවා නම් මොනවද කරන්න ඕනේ? දැනෙන බව විතරක්නේ දැනගන්න තියෙන්නේ. එතනින් එහාට යන්න දෙයක් නැහනේ. එතනින් එහාට කාර්යය සිතට සම්බන්ධ එකක් නේ. එහෙනම් කණෙන් ඇයි මේක ගන්නෙ? කණෙන් ඇයි කර්ම හදන්නේ? කනේ මොකටද මේ වගේ ආයතනවල නිර්මාණයක් නිෂ්පාදනයක් කරන්නේ කියන ප්‍රශ්නය තමයි අවබෝධ උනේ දාරු කිරියට. කනෙන් කර්ම හැදෙන්නේ නැහැ. ඇසෙන් කර්ම හැදෙන්නේ නැහැ. නාසයෙන් කර්ම හැදෙන්නේ නැහැ. දිවෙන් කර්ම හැදෙන්නේ නැහැ. සමෙන් කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි සිත මුල් වුණොත් අන්න ලෝභ දේශ මොහ හැදෙනවා හැම ආයතනෙම. සිත මුල්ලු නැත්තම් අපි යන ගමන් පේනවා හරියට දැක්කේ නෑ රාග ඇති වෙනවද ලෝභ ඇති වෙනවද? ද්වේෂ නෑ. සිත මුල් වෙලා වමනාවෙන් බලනවා. දැන් ලෝභ, ද්වේෂ, මෝහ රාග ඇදෙනවා. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්කංග වාතෝ පදං මේ සිතේ ස්වභාවය සිත පෙරටු කරගෙන සිත අරමුණු කරගෙන තමයි මේ හැම කර්මයක්ම නිර්මාණය වෙන්නේ සිත නැත්තම් කර්ම නැහැ. එහෙනම් දැන් ආයතන අය අඩුව හදන්න තියෙනවද? නෑ ආයතන වල අඩුව හැදිලා. සිතේ අවබෝධය නැති නිසා සිත ප්‍රඥාවට සමවැදිලා නැති නිසා සිත විද්‍යාව ප්‍රත්‍යක්ෂ කරලා නැති නිසා සිත ඇස වශයෙන්ුත් කන වශයෙන්ුත් නාසය වශයෙන්ුත් දිව වශයෙන්ුත් සම වශයෙන්ුත් ක්‍රියාත්මක වෙනවා මේකට කියනවා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන, පොට්ටබ්බ විඥාන කියලා කියන මොකද්ද? විඥාන පහක් පිනවා දැන්. සිත ගත්තාම මනෝ සංචේත විඥාන කියලාත් අපි කියනවා. මනෝ විඥානය. එතකොට මේ ආයතන වලට සිත සම්බන්ධ නැත්නම් ඒවා නිකන් ගාක් ගලක් වාගේ තියෙනවනම් පේන්නේ නැත්නම් හැෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් ඇඟෙන්නේ නැත්නම් කර්ම හැදෙන්නේ නැත්නම් සිත ඇස වශයෙන් කන වශයෙන් නාසය වශයෙන් දිව වශයෙන් සම වශයෙන්පත් වුනාම ඒක සිතක් වශයෙන්පත් වෙනවා නම් විඥානයක් බවටපත් වෙනවා නම් ඒ විඥාණයෙන් කර්ම ගොඩනගෙනවා නම් දැන් අදන්න තින්නේ කාවද සිත සිත නැවතුනොත් මේ ඔක්කොම නවතිනවා සිත නැවත්වීමට තමයි අපි මේකේ තියෙන දැනීම වැඩි කරන්න ඕනේ. ඒ දැනීම වැඩි කරන භාවනාව තමයි පංචේන්ද්‍රිය භාවනාව. ඒකෙන් කෙරෙන කර්තව්‍ය එහෙම නැත්නම් ප්‍රධානම උත්තරීතර ප්‍රතිඵලය තමයි 100 වැඩි වීම. 100 වැඩි කරනකොට සිත බොහොම සංවරව එයා සීලය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. 100 අඩු වෙනකොට අසංවරව ඒකං චරන් දූරං ගමං අසරීරං ගුවාසයන් ගෘහයකුත් නැහැ නවාතනකුත් නැහැ ලෝකේ පුරාම ඇවිදිනවා. සංචාරය යනවා. එහෙනම් මේ සිතට 100 වැඩි කරන්න ඒ සිත ක්‍රියාත්මක වෙන ආයතන වල සිය වැඩි කරන්න ඕනේ. gedaraක දියුණුව ඇති කරන්න නම් gedara සංවර්ධනය වැඩි කරන්න නම් බිත්ති වලට තීන්ත ගාලා හරියනවද? නැහැ. බිත්ති වලට තීන්ත ගාවට ගයක් සංවර්ධනය වෙන්නේ සංවර්ධනය කරන්න ඒ ඇතුලේ ඉන්න මිනිසුන්ට උගන්වන්න ඕනේ. රස්සාවල් අරන් දෙන්න ඕනේ. ධර්මකාරණා කියලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට සිල් දෙන්න ඕනේ, විනය උගන්වන්න ඕනේ. එතකොට තමයි බෞද්ධ ගයක් සංවර පවුලක් අලංකාර නිවසක් ධාර්මික නිවසක් මේ විදිහට නිවස අලංකාර වෙන්නේ. නිකන් නිවස අලංකාර වෙන්න ඇතුළේ මිනිස්සු අලංකාර වුණොත් තමයි නිවස අලංකාර. තට්ටු දෙකට අදලා කිරිගරුඩ වලින් ඒවා කැටයම් කෙරුවත් වැඩක් නෑ. gedara මිනිස්සු දුස්සීල නම් ඒක ඇතුලේ තැබෑරුමක් තියෙනවා නම් මිනිස්සු කියන අම්මෝ අපායක් වාගේ කියලා. කොයි මේ කිරිගරුඩ වල ලස්සන පේන්නේ? තැබෑරුම පේන්නේ. එහෙනම් අපේ ආයතනවල 100 වැඩි කරනකොට මේ බඹයක් විතර උස තියෙන මේ නිවස අලංකාර බෞද්ධ බුදුමැදුරක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ විහාරස්ථානයක් බවට පත් වෙනවා. එහෙනම් අප විසින් කළ යුත්තේ මොනවද? මේ ආයතනවල 100 පවත්තලා අපේ සිත ඒ ආයතනවල අරමුණක් වශයෙන් පීඨලා ඒ සෛලවල තියෙන ප්‍රාණ ධාරිතාව වැඩි කරන්න ඕනේ. එතකොට ආයතන අයෙන් ඇතුල් වෙන සංඥා ඇතුල් වෙනකොට මෙයා දැනගන්නවා. දැනගත්ත ගමන් 100 පීටුනා. 100 පීටනකොට කර්ම හැදෙන්නේ බලන්න ඇතුල් වෙනකොටම දොරපඩෙම එයාට ආගන්තුක සත්කාර කළා පිටත් කරනවා ගේ ඇතුළට ගන්නෑ. දැක්ක ගමන් දැක්ක බව දන්නවනම් ඒ දන්නේ මොනවද 100 චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාව ඉන්නවනම් එයා මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ කර්ම නැ නැවතුණා දාරුකිරිය රාත් උනා ඇයෙනවා ඇයෙන බව දන්නේ අරු මෙහෙම කිව්වනේ. අස්වලා මෙහෙම කිව්වා. අස්වලා මට බැන්නා. අක්‍රෝස කළා අගෞරව කළා අක්කොච්චි මං අදිනි මං අවදි මං ආසිමේ අස්වලා මට මේම කිව්වා අස්වලා මට මේම කිව්වා අස්වලා බැන්නා නින්දා කළා අපාස කළා අගෞරව කළා මොකද්ද මේ උනේ ඇවුනා ඇවුන දෙයට නිස්පාදනයක් කළා ඒකට කර්ම ඇදුවා සීය නැති නිසා මේ ප්‍රශ්නේ ඇති උනේ එහෙනම් මේ ආයතනේ සීය පවත්නකොට ඇයිච්ච බව එයා දැනගන්නවා එක සැනෙන්. ඒ දැනගන්නකොටම චිත්තානුපස්සනාව පිටිනවා කර්මය අවසි වෙනවා. එතනින් යට යන්නේ එහෙනම් මේ ආයතන අයට ඇතුල් වෙන සංඥා තුලින් කර්මය නැවැත්ීමේ සමීකරණය කෙටියෙන් දාරුකීරිය මහරහතන් වහන්සේට දේශනා කළා. උන්වහන්සේගේ ප්‍රඥාව අධික නිසා උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කළා. එතනම උන්වහන්සේ අරියත් බෝධියෙන් පිරිණිවන් පාණ්ඩ සූදානම් වුණා. එහෙනම් අපගේ ජීවිතවල මේ පංචේන්ද්‍රිය භාවනාවේ මේ ශ්‍රෝතය කියලා කියන මේ කනට ඇයෙන මේ ශ්‍රවණය අපි සීය පවත්නවා නම් සීයෙන් ආනවා නම් අපට ඒකෙන් කර්ම හැදෙන්නේ අපි සංසාරෙන් එතර වෙනවා. දැන් බලන්න යමක් කියනකොට අපි සීයෙන් ආගෙන ඉතියොත් ඒකෙන් අනවශ්‍ය දේවල් ලැබෙනවද? නෑ. කියන දේ විතරනේ හැෙන්නේ. එහෙනම් සීය පවත්නවා කියලා කියන්නේ අනවශ්‍ය දේවල් ඇදෙන්නේ අනවශ්‍ය දේවල් කියන්නේ අසත්පුරුෂ දේවල්, කෙලෙස් සම්බන්ධ දේවල්, අවශ්‍ය දේවල්, ලෝකෝත්තර දේවල්. එහෙනම් අනවශ්‍ය දේවල් අයින් කිරීමත්, අවශ්‍ය දේවල් ප්‍රගුණ කිරීමත්, ඒවා ධාරණය කිරීමත්, ඒ දේවල් තුලින් නැවත භවයක් ඇති නොකිරීමත් මේ චිත්තානුපස්සනාව තුළින් සිදි වෙනවා මේක ගොඩාක් කල්පනාවෙන් කරනකොට නැවත නැවත සිත පීඩලා කරනකොට ඒ භාවනා යෝගාවචරයාට ඒ ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක පංචේන්ද්‍රිය භාවනාවක් නෙමෙයි. මේක චිත්තානුපස්සනාව වඩන පස් ආකාර භාවනාවක්. චිත්තානුපස්සනාව පස් ආකාරයෙන් කරන්න පුළුවන් හේතුව මේ ඇදිලා තින්නේ පංච භූත වලින්. එහෙනම් පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා කියන මේ පංච භූත වලින් හැමදේම නිර්මාණය වෙලා තියෙන නිසා චිත්තානුපස්සනාව කියන කමඨාන පස් ආකාරයකින් වඩන්න පුළුවන් පස් ආකාරයකින් 100 පීඨවන ක්‍රමයක් තමයි මේ කියන්නේ කියලා යට ප්‍රත්‍යක්ෂ වෙනවා ඒකායන මග්ගෝ සතර සටිපට්ඨාන කම්මට්ටෝ. එහෙනම් මේ සතර සටිපට්ඨානයේ කම්මට්ටා කමඨාන කියන්නේ මේ ලෝකේ නිවන් දකින්න තියෙන එකම මාර්ගය. තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. එහෙනම් මේ එකම මාර්ගය කියන සතර සටිපට්ඨාන චිත්තානුපස්සනා වඩනවා නම් මේ පංචේන්ද්‍රිය භාවනාවෙන් දැන් නිවන් යන්න බැරිද? පුළුවන්. එහෙනම් එයා මේ ආයතන පාකරේ අවබෝධය ඇති වෙනකොට එයාට කය ගැන අවබෝධය වෙනවා. මේ කයේ ක්‍රියාකාරීත්වය අවබෝධ වෙනවා. මේ ආයතන පයේ චිත්තානුපස්සනාව වඩනකොට සීය පීඨනකොට එයාට තේරෙනවා මේක තුළින් වේදනාව අටගන්නේ කොහමද? මේ ස්පර්ශ වෙන සංඥා වලින් එයාට වේදනාවට ගන්න ක්‍රමවේදය අවබෝධ වෙලා වේදනානුපස්සනාව එයා ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වේදනාව ඇති වෙන්න දෙන්නේ නැතුව මේ සංඥාවල් හැම එකක්ම ධර්මානුකූලව කල්පනා කරලා ලෝකෝත්තර පැත්තට අරවණ ප්‍රඥාව ඇති වෙනකොට එයා මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් ධම්මානුපස්සනාව සම්පූර්ණ කරනවා. මේ හැම ආයතනයක් තුළම 100න් ඉන්නකොට චිත්තානුපස්සනාව වඩා වඩා ප්‍රගුණ වෙනකොට ඒ ඇයෙන දේවල්, පේන දේවල්, ඇඟින දේවල්, සිතන දේවල් ඒ ඒ ආයතන වල දොරකඩම නවතිනවා. සීය පීඨලා නම් එතනින් යාට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් චිත්තානුපස්සනාව අවබෝධ වෙලා එයා එතන නැවතෙනවා. තථාගතයන් වහන්සේත් නැවතුණා, අඟුලිමාලත් නැවතුණා, වර්තමානයේ අපිත් නැවතුණා. එහෙනම් ධාරිකු තීරිය එතන නැවතුණා කියන එක පුදුමයට කාරණාවක් නොවේයි. ධාරු කීරිය නැවතුන් නැත්නම් තමයි අපට පුදුමය. එහෙනම් මේ භාවනාව අපට නවතින්න පුළුවන් භාවනාවක්. අපේ කර්ම ඉවර කරන්න පුළුවන් භාවනාවක්. ඉපදීමට නැවතීමේ තිත තියන්න පුළුවන් භාවනාවක්. එහෙනම් මේ භාවනාව අපි දෛනිකව අපට පුළුවන් ඇටියට කාල වේලා අම්බෙන හැම මොහොතෙම සිදු කරන්න ඕනේ. ආයතනවල 100 තමයි සංසාර විමුක්තිය. ආයතනේ 100 නැත්නම් নানা ප්‍රකාර පාට පාට කර්ම හැදෙනවා. පාට පාට දුක් අපට එනවා. කෑ ගාලා hina වෙලා හඬලා දොඩලා දත්මිටි කාලා নানা ප්‍රකාර ඉරියව් වලින් මේ දුක අපට රස බලන්න පුළුවන්. ඕන ඕන තැන් වලට ගිහිල්ලා කැමැති කැමැති নানা ප්‍රකාර කය ඉල්ලාගෙන අපිට ඉපදෙන්න පුළුවන්. කුසල් ඇති වෙන්නේ අකුසල් ඇති වෙන්නේ පව්පින් ඇදෙන්නේ මේ ආයතන අයෙන්නම් 100න් ඉන්නකොට ආයතන හයෙන් කමඨාන් කරනකොට අපට කර්ම හැදෙන්නේ නැත්නම් ආයතන අය තුල සීය පවත්තලා අපිට නිදාස් වෙන්න පුළුවන් නම් එහෙනම් අපි මේ භාවනාව ප්‍රමාද කරන්නේ ඇයි? ඉපදීම නවත්ත ගන්න නැත්තේ ඇයි? අපි දාරු කිරිය බවට පත් වෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපින් ඇහුවොත් අපේ උත්තරය තමයි මම දාරු කිරිය වෙන්න කැමති. මම අදම මේ භාවනාව වඩලා දාරු කිරියටත් කලින් මේකේ පලනෙලන්න කැමතියි කියනක තමයි උත්තරය. එහෙනම් මේ කමඨාන මේ භාවනාව මේ භාවනාව තුළින් අපි ප්‍රත්‍යක්ෂ කරපු විද්‍යාව මේක තුළ තිබෙනා වූ ලෝකෝත්තර තථාගත පණිවිඩ මේ හැම එකක්ම නැවත නැවත මෙනෙහි කරමු නැවත නැවත සිහි කරමු මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ කණේ කර්මය නවත්තමු මායයට ඇතුල් වෙන්න බැරුව මේ ආයතනයේ වැඩ නවත්තලා මේක වාලා දාමු ආයතනේ වැහිලා නිෂ්පාදනයක් නැහැ සේවකයෝ නැහැ එහෙනම් මායයා මෙතන පරාජයටපත් වෙනවා එහෙනම් මේ කමඨාන මේ භාවනාව අපි නැවත නැවත පුරුදු කරලා අපගේ කර්ම ඉවර කරලා ලබාපු මිනිසත් භවයේ අමාමා නිවනින් නිවි සැනසීම ලබන්නට මේ කමඨාන මේ විද්‍යාත්මක අවබෝධය අප සියලු දෙනාට හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.